අභිසම්පරායං ච අඤ්ඤමඤ්ඤං පස්සිතුං උභෝච අස්සු සමසද්ධා සමසීලා සමචාගා සමපඤ්ඤා තේ දිත්තේ චේව ධම්මේ අඤ්ඤමඤ්ඤං පස්සන්ති අභිසම්පරායංච අඤ්ඤමඤ්ඤං පස්සන්ති තී සද්ධාවන්ත පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මව්පියන් ජීවත් වෙලා ඉන්න කාලේ දූ දරුවන් විසින් කළ යුතු යුතුයකම් කොටසක් තියෙනවා. මව්පියන් මිය පරලෝ ගියාට පසුවත් කළ යුතු යුතුයකම් කොටසක් තියෙනවා. ජීවත් වෙලා ඉන්න කාලේ ආහාර පාන ආදියෙන් ඇඳුම් පැළඳුම් වලින් බෙහෙත් හේත් වලින් ඉඳුම් හිටුම් වලින් සංග්‍රහ කරන්නාseම ඒ මව්පියන්ගෙන් ගත්තු ණයෙන් නිදහස් වෙන්නට නම් උපස්ථානය කළ යුත්තේ ඒ භෞතික වස්තුන්ගෙන් පමණක් නොවේ ආධ්‍යාත්මික වශයෙන් ඒ අයගේ ගුණාත්මක බව සංවර්ධනය කරගන්නටත් උපකාර කළ යුතුයි කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. භෞතික වශයෙන් කරන අප උපස්ථාන අවුරුදු 100ක් මුළුල්ලේ දෙවුර මත වඩා හිඳුවාගෙන බිමට නොබස්වාම උපස්ථාන කළත් එහෙම නැත්නම් අම්මා තාත්තා සක්විති රජ পদවියෙහි පිහිටවලා උපකාර කළත් ඒ උසස්ම අන්දමින් භෞතික සම්පත් ලබා දුන්නත් මව්පියන්ගෙන් ගත්තු ණයෙන් නිදහස් වෙන්නට පුළුවන් කමක් නැහැ ඒ නිදහස් වෙන්නට පුළුවන් එකම ක්‍රමය තමයි සද්ධාව අඩු මව්පියන් සද්ධා සම්පත්තියෙහි පිහිටුවීම සිල්වත්කම් අඩු මව්පියන් සීල සම්පත්තියෙහි පිහිටුවීම ත්‍යාගයට නැඹුරු නොවන මව්පියන් ත්‍යාග සම්පත්තියෙහි පිහිටුවීම ප්‍රඥාව අඩු මව්පියන් ප්‍රඥා සම්පත්තියෙහි පිහිටුවීම කියන මේ සද්ධා සීල ත්‍යාග ප්‍රඥා කියන මේ ಗುಣ දියුණු කරගන්නට දරුවන්ට මව්පියන්ට උපකාර කරන්නට පුළුවන් නම් ඒ බඳු දරුවෝ මව්පියන්ගෙන් ගත්තු ණයනොත් නිදහස් වුණා වෙනවා අතිරේක සංග්‍රහයකුත් කළා වෙනවා කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. එමනම් මව්පියන් සහ දරුවන් අතර පවතින්නේ භෞතික වූ ගනුදෙනුවකටත් වඩා මානසික වූ ගනුදෙනුවක්. භෞතික වශයෙන් උත් යම්කිසි අන්‍යෝන්‍ය සහයෝගයක් උපකාරයක් අපට මේ ලෝකේ ජීවත් වෙමින්දැද්දී අවශ්‍ය වෙනවා. නමුත් මේ මනුෂ්‍ය ලෝකයේ තුල තියෙන්නේ ඒ භෞතික වස්තු හුවමාරුවක් පමණක් නෙවෙයි ආධ්‍යාත්මික ගුණාංග වශයෙන් ඔවුනොවුන් අතර තියෙන සහසම්බන්ධතාවය. මව්පියන් දරුවන් ගත්තත් එහෙමයි, බිරිඳ සහ සැමියා ගත්තත් එහෙමයි, ඥාතීන් සහ ඥාතීන් අතර ගත්තත් එහෙමයි, මිත්‍රයින් මිත්‍රයින් අතර ගත්තත් එහෙමයි, ගිහියන් පැවිද්දන් අතර ගත්තත් එහෙමයි මේ මනුස්ස සමාජයේ ඕනෑම තරාතිරමක් තුල ඔවුනොවුන් අතර යම්කිසි ශක්තිමත් සහ සම්බන්ධතාවයක් පවතිනවා නම් ඒ සම්බන්ධතාවයන් පවතින්නේ භෞතිකමය හුවමාරුවක් මත නොවේ ආධ්‍යාත්මික වූ හුවමාරුවක් මතයි භෞතිකයට පමණක් අපි ඒ සීමා කරනවා නම් එතන තියෙන්නේ යම්කිසි ගනුදෙනුවක් ව්‍යාපාරයක් පමණයි ඊට ඔබට ගිය මනුස්ස ධර්ම තුල අපි පිහිටනවා නම් ඒ හැම තැනකම මානුෂික ගුණාංග වලින් සහසම්බන්ධතාවයක් පැවතිය යුතු වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අම්මා තාත්තට නිවැරදිවම උපකාර කරන්නට උපස්ථාන කරන්නට ඕන නම් යම් දරුවෙකුට ඒ දරුවා මේ සද්ධා සීල ත්‍යාග ප්‍රඥා කියන කරුණු වලින් වැඩෙන්නට ඒ මව්පියන්ට සහාය විය යුතුයි. යම් මව්පිය කෙනෙක් තුළ මේවා දුබල නම් ඒවා දියුණු කරගන්නට යම් මව්පිය කෙනෙක් තුළ ඒවා දැනටමත් පවතිනවා නම් ඒවා වඩ වඩාත් වැඩි දියුණු කරගන්නට දූ දරුවන්ට ඒ මව්පියන්ට අනුග්‍රහ කරන්නට පුළුවන් විශේෂයෙන් ජීවිතයේ අවසාන භාගයේ ඒ අයගේ සිත නොතලා කුසල් දහම් කරමින් කර කුසල් සිහිපත් කරමින් සතුටින් ජීවත් වෙන්නට සලස්වන්නට පුළුවන් නම් දරුවන් වශයෙන් ඒ අම්මා තාත්තගේ මේ ලෝකයේ ජීවිතයත් සුරක්ෂිත කළා වෙනවා පරලොව ජීවිතයත් සුරක්ෂිත කළා වෙනවා. ඇයි එහෙම කියන්නේ? මෙලොව ජීවිතේ සුරක්ෂිත කළා වෙන්නේ ආරක්ෂා කරලා රැක බලාගෙන සතුටින් ඉන්න සැලැස්වීම නිසා. ඒ ජීවිතයේ අවසාන භාගයේ සතුටින් ඉන්නට සැලැස්වීමම කුසල් වඩන්නට අවකාශ සැලැස්වීමම ඒ අයට මතු භවය සුවපත් කරගන්නට මං තනා දුන්න වෙනවා. චුතිසිත යහපත් කරගන්නට කල කුසල් සිහි කරගෙන සුගතියක උපදින්නට ඒ අයට අනුග්‍රහ කළා වෙනවා. ඒ නිසා ඒ විදිහට ජීවත්ව සිටින මව්පියන්ට අනුග්‍රහ කරලා ඒ අය මිය පරලෝ ගියාට පසුවත් Tamanගේ ශක්ති ප්‍රමාණයෙන් කුසල් දහම් කරලා අනුමෝදන් කළ යුතුයි කියන බව තථාගතයන් වහන්සේ දේශනා කළා ඒ උදාාර සත්පුරුෂ ධර්මයයි අද මේ දූ දරුවන් හැමදෙනාම එකතු වෙලා මේ සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ලයනල් පියසිරි ගමගේ මහත්මයා දරුවෙක් හැටියට මව්පියන් වෙනුවෙන් ඒ යුතුයකම ඉටු කරන්නා වගේම ස්වාමි පුරුෂයෙක් හැටියට Tamanගේ බිරිඳ වෙනුවෙන් කළ යුතු යුතුයකමත් මේ දරුවන් සම්බන්ධ කරගෙන අද දවසේ මේ තුලින්ම සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ ධර්ම දේශනාවට ආරාධනා කළ මොහොතේ එතුමන් විශේෂ කාරණයක් සිහිපත් කළා. එනිසා මම එවෙලේ සඳහන් කළා එහෙමනම් මේ කරුණම අපි ධර්ම දේශනාව සඳහා මාතෘකාව හැටියට යොදාගමු. එතුමා සිහිපත් කළා හාමුදුරනේ මම බලාපොරොත්තු නොවුණු අවස්ථාවක මගේ බිරිඳ මිය ගියා. අපි බොහොම ආදරයෙන් සෙනෙහසින් කටයුතු කළා. ඇයගේ අභාවය මගේ සිතට බලවත් පීඩාවක් ඇති කළා. නමුත් ඒ පීඩාව සමනය කරගත්තා වුණත් මම කැමති මතු සසරෙහිදීත් ඒ බිරිඳම මගේ බිරිඳ හැටියට ලබන්නට මේ ප්‍රකාශනය ඊටාම මානුෂීය මට්ටමින් ඊටාම manussත්වයේ තුල උසස් මට්ටමේ ප්‍රකාශනයක් හැටියට අපි දකිනවා කුමක් නිසාද එයින් අපට හඳුනා ගන්නට තියෙන්නේ ඒ අඹු සැමියන් අතර භෞතික ගනුදෙනුවක් පමණක් නොවේ මනසින් තිබිය යුතු හැබෑ සහ සම්බන්ධතාවය පවත්වාගෙන යන්නට ඒ අය උත්සාහවත් වෙලා තියෙනවා. එනිසායි මේ බඳු ප්‍රකාශනයක් කරන්නේ. එනිසා මම මේ වෙලෙත් සිහිපත් කළා බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේදීත් වීතරාගී බව පිළිබඳව දහම් දෙසපු කාමයන්ගේ ආදීනමේ පිළිබඳව දහම් දෙසපු මේ කාමයන් අතහැරලා නෛෂ්ක්‍රම්‍ය කරන මග දේශනා කරපු බුදුරජාණන් වහන්සේ ඉදිරියේදීත් ඇතැම් අඹුසැමියන් Tamanගේ ජීවිතය පිළිබඳව ඔවුනොන් පිළිබඳව තියෙන සෙනෙහස ඉදිරිපත් කරලා බුදුහාමුදුරුවෝ ඉදිරියේ ප්‍රකාශ කරනවා ස්වාමීනි අපි කැමති මතු සසරෙහි අඹුසැමියන් හැටියට එකතු වෙන්නට එනිසා මම එතුමන්ට පැහැදිලි කළා අද පමණක් නෙවෙයි තථාගතයන් වහන්සේ ජීවමාන සමයේ මේ ප්‍රකාශනය මෙසේම කළ සත්පුරුෂයෝ ඉඳලා තියෙනවා. එබඳු අයට බුදුහාමුදුරුව පැහැදිලි කරලා දුන්නා කොහොමද අඹුසැමියන් හැටියට සසරෙහිදීත් මුණ ගැහෙන්නට කටයුතු කළ යුත්තේ. හැබැයි මම එතනදී තවත් යමක් සිහිපත් කළා. යම් යම් ආත්ම භාවයක Taman ආදරයෙන් සෙනෙහසින් එකතු වෙනවා නම් මේ විയോഗ දුක්ඛයම ඒ හැම භවයකම විඳින්න වෙනවා කියන එකත් අපි මතක තියාගන්නට ඕන. පියේහි විප්පයෝගෝ දුක්ඛෝ ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි. එක් ආත්ම භාවයක මුණ ගැහිලා වෙන් වෙලා යනවාට වඩා අමාරුයි ආත්ම භාව දෙක තුනකදී මුණ ගැහිලා වෙන් වෙලා යන එක. ආත්ම භාව කිහිපයකදී කල්ප කාලාන්තරයකදී හමු වෙලා වෙන් වෙලා යනවා කියන එක ඊටත් වඩා කර්කශයි. ඊටත් වඩා වේදනාකාරී. එනිසා මේ පිළිබඳවත් මතක තියාගෙන ඕනේ අපි මේ සඳහා කටයුතු සම්පාදනය කරගන්න. මේ ලෞකික ජීවිතය තුළ අපි ක්‍රියාත්මක කරන හැම දෙයකම පාහේ හොඳ නරක කියලා දෙපැත්තක් තියෙනවා. ලෝකයට අයිති ලෝකය තුල පවතින කිසිම සංස්කාර ධර්මයක් ඒකාන්තික හොඳ පැත්ත පමණක් තියෙන දෙයක් මේ ලෝකයට අයිති සංස්කාර ධර්ම තුල කිසිවක් නැහැ. ඒ වගේම ඒකාන්තික නරක පමණක් තියෙන දෙයක් අපට පැහැදිලිව වෙන් කරලා හඳුනා ගන්නට තරමක් දුෂ්කරයි. හොඳ නරක කියන දෙපසටම මේ සංස්කාර ධර්මයන් ඕනනම් ක්‍රියාවෙහි යොදවන්නට පුළුවන්. අන්නේ හොඳ නරක දෙකම ජනිත කරන ස්වභාවය මේ සංස්කාර ධර්මයන් තුල පවතිනවා. එනිසා ලෝකය තුලට ඇතුළත් වෙන ලෝකයට අන්තර්ගත වෙන ලෝකයේ තුල ක්‍රියාත්මක වෙන හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්තා වූ යම් සංස්කාර ධර්මයක් අපි පවත්වනවා නම් ඒ පැවැත්ම තුල සතුට දුක හොඳ නරක ලාභ අලාභ මේ සියල්ලක් සමසේ භුක්ති විඳින්නට සිද්ධ වෙනවා. නමුත් එහෙම වුණත් අපි ඒක ඊටාම උසස් යෝජනාවක් හැටියට කල්පනා කරන්නේ තීරණය කරන්නේ වෙන කාරණයක් නිසා නෙවෙයි පින්නතුනේ මේ නිවන් දකින්නට යන ගමනේදී යම් කිසි කෙනෙක් පැවිදි වෙලා කටයුතු කරනවා නම් ඒක වෙනම ගමන් මගක්. යමෙක් නිවන් දකින තෙක් ගිහියෙක් හැටියට යන්නට බලාපොරොත්තු වෙනවා නම් ඒ ගිහි ජීවිතයේ තනියෙන් පවත්වන එකක් නෙවෙයි අඹු සැමි කියන අන්‍යෝන්‍ය සහ සම්බන්ධතාවයෙන් ඔවුනොවුන් එකට එකතු වෙලා පවත්වන ජීවිතයක්. මේ ලෝකයේ දිහා බැලුවාම පැහැදිලිවම පේනවා එසේ ගත කරන අබුසැමි ජීවිත ඔවුනොවුන් භෞතික වශයෙන් කොතෙක් සමානකම් පැවතුණා වුණත් ආධ්‍යාත්මික වශයෙන්, ගුණ වශයෙන්, මානසික වශයෙන් සැසඳෙන්නේ නැති නිසා, සමාන නොවන නිසා ඔවුන ඔවුන් අතර මොන තරම් චිත්ත පීඩා මත ගැටුම් හැලහැප්පිලි ඇති කරගෙන ඒ විවාහ ජීවිතය තුර මොන තරම් දුක්ඛිතව ජීවත් වෙන පවුල් අපි මේ සමාජය තුල දකිනවා එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ බඳු මානසික විඝටන සමග මේ ගිහි ජීවිතය පවත්වන්නට වුණොත් නිරන්තරයෙන් ද්වේෂය, වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, භීතිය, සැක සංකාව පසුතැවීම, චිත්ත පීඩාව මේවා පිරිවරාගෙන අතෘප්තිකරව ජීවත් වෙන ගිහි ජීවිතයක් තුළ සිහිය, සමාධිය, ඒකාග්‍රතාවය, ප්‍රඥාව, පරිත්‍යාගය, කරුණා මෛත්‍රිය මෙබඳු උසස් මනුෂ්‍ය ගුණ, උත්තරී මනුෂ්‍ය ගුණ වඩන්නට තියෙන ඉඩ කඩ ඇහිරිලා යනවා. මේ මනුෂ්‍ය ලෝකයට අපි පැමිණෙන්නේ මනස දියුණු කරගන්නටයි. මනස වඩවන්නටයි. බෝධිපාක්ෂික ධර්ම, පාරමිතා ධර්ම හැටියට අපේ හඳුනාගෙන පුහුණු කරන්නේ ඒ විමුක්තිය සාධනය කරන්නට අවශ්‍ය උසස් වූ මනෝභාවයක්. මේ උත්තරීතර මනෝභාවයන් මනුෂ්‍ය ලෝකයේ තුල පුරුදු පුහුණු කරන්නට නම් ඒ මිනිස්යා ජීවත් වෙන ජීවන රටාව තුළ ඒ තැනත්තාට තෘප්තිමත්ව සැහැල්ලුවෙන් සැනසීමෙන් ඒ ජීවිතය පවත්වා ගන්නට පුළුවන් වෙනවා. ඒක ගිහි ජීවිතය හෝ වේවා පැවිදි ජීවිතය හෝ වේවා එහෙම නැත්නම් පැවිදිත් නොවි කම්සපත් නොවිද අනගාരിക මට්ටමින් ජීවත් වෙනවා හෝ වේවා මේ තමන් තෝරා ගන්නා මාවත කුමක්වත් කමක් නැහැ ඒ තෝරා ගන්නා මාවත තුල තෘප්තිමත්ව ජීවත් වෙන්නට පුළුවන් වුණොත් පමණයි ඒතනත්තා ගුණනුවණ වඩන්නට සුදුසුකම් ලබන්නේ දැන් සමහර කෙනෙක් ගිහි ජීවිතයේ බොහොම කම්කටොළු සහිතයි. ඒ නිසා පැවිදි වෙන්නට ඕන පැවිද්ද තමයි ගුණධම් වඩන්ට සුදුසුම තැන කියලා තීරණය කළාට ඒ පැවිදි ජීවිතය තුල සමබරව පවත්වා ගන්නට බැරි වුණොත් පැවිද්ද කියන්නේ මොකක්ද? ඒ පැවිදි ආකල්ප කියන්නේ මොනවද? ගිහියාගෙන් පැවිද්දා වෙන් වෙන්නේ කොහොමද? ගිහියාට වඩා වෙනස් වූ ප්‍රතිපදාවක් පැවිද්දා පුහුණු කරන්නේ කොහොමද කියලා හරියට හඳුනා නොගත්තොත් පැවිදි වුණ පමණින්ම විමුක්ති මඟ සාධනය වෙයි කියලා හිතන්නට පුළුවන් කමක් නැහැ පිළිතුරේ. ඒ පැවිද්දා පැවිදි ජීවිතය තුළ අතෘප්ති කරවනම් ජීවත් වෙන්නේ. Tamanගේ පැවිදි සංකල්ප වර්ධනය නොකරගෙන ගිහි සංකල්ප මතනම් ජීවත් වෙන්නේ. කෙස් ටික කැපුවයි ඇඳුම මාරු කරයි කියලා Tamanට මේ ජීවිතය තුළ ගුණ නුවණ වඩන්නට පසුබිමක් සැලසෙන්නේ නැහැ පිළිතුරේ. ඒ නිසා Taman පැවිදි වෙනවා නම් ඒ පැවිදි ප්‍රතිපදාව පිළිබඳව Taman ගිහිව වාසය කරනවා නම් ඒ ගිහි ප්‍රතිපදාව පිළිබඳව සමබරව තෘප්තිමත්ව සැහැල්ලුවෙන් ඉදිරියට යන ආකාරය ගිහි පැවිදි දෙපාර්ශ්වයම හඳුනාගත යුතුයි. ඒ නිසා යම් තැනැත්තෙක් ගිහියෙක් හැටියට සසරේ නිවන් දකින්න තෙක් වැඩි කාලයක් ගත කරන්නට අපේක්ෂා කරනවා නම් එබඳු අයට Taman හඳුනා නොගත්තු Tamanගේ සිතුම් පැතුම් වලට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ කෙනෙක් බිරිඳ හැටියට හෝ සැමියා හැටියට අහඹ විදිහට හරි ලැබුණොත් මුළු ජීවිත කාලෙම මත ගැටුම් මත හැලහැප්පිලි මත සිත්ැවුල් මත වෙහෙසට පත්වෙමින් වෛරය ක්‍රෝධය සැක සංකාව භීතිය පසුතැවීම වපුරමින් දූෂිත වූ මනෝභාවයන්ගෙන් ජීවත් වෙනවා හැරෙන්නට ಗುಣනුවණ වඩන්නට අවකාශ ලැබීමේ ඉඩකඩ ඊටාම අල්පයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පවා අගය කළා ගිහිව වාසය කරයි නම් Taman හඳුනාගත්තු බිරිඳක්, Taman හඳුනාගත්තු සැමියෙක්, Taman හඳුනාගත්තු දරුවන්, Taman හඳුනාගත්තු මව්පියන් ඇතිව මේ සසරේ යා හැකිනම් එය ගිහියෙක් හැටියට සැහැල්ලුවෙන් සැනසීමෙන් ගුණනුවණ වඩන්නට ලොකු සහයෝගයක් ලැබෙනවා. හැබැයි මම ලයනල් ගමගේ මහත්මයාටත් සිහිපත් කළා මෙසේ අනුශාසනා කරන්නේ බන්ධනය හොඳයි කියලා තෘෂ්ණාව හොඳයි කියලා ඇලීම හොඳයි කියලා වර්ණනා කිරීමක් නෙමෙයි මේකෙන් කරන්නේ. බුදුරජාණන් වහන්සේ ඇලීම දුරු කරන්නට බැඳීම දුරු කරන්නට තෘෂ්ණාව දුරු කරන්නටයි මඟ දේශනා කළේ. හැබැයි ඒ දුරු කරන තෙක් අපි යන ගමන nirupadritaව යන්නට පුළුවන් නම්, ඒ දුරු කරන්නට උදව් වෙන හැටියට යන්නට පුළුවන් නම්, ඒ ජීවිතය අර්ථ සම්පන්නයි කියලා අගය කරන්නට පුළුවන්. අචාන්චාහාමුදුරෝ මේ සියල්ල එක උපමාවකින් ප්‍රකාශ කරනවා. ඔබට පොල් අවශ්‍ය වෙලා ඔබ ලෙලි සමග කටු සමග පොල් ගෙඩියක් වෙළඳපළෙන් අරගෙන යනවා. අනිත් අය ඔබට චෝදනා කරන්න පුළුවන් ඔබට පොල් ඕන නම් ඔබ මේ ලෙලි කටුයි අරයි යන්නේ මොකටද? ඔබ ලෙලිත් කනවද? ඔබ කටුත් කනවද? ඔබට පොල් ඕන නම් ඔබට පොල් අරගෙන යන්න තිබුණා. මේ ලෙලි කටුයි මොකටද අරයි යන්නේ කියලා අන් අය ඔබට නිගා කරන්නට පුළුවන්. ඔබ ඒ ගැන කලබල වෙන්නට එපා. ඒ අය කියන දේ අහලා ඔබ ලෙලිත් අයින් කරලා කටුත් අයින් කරලා පොල් ටික විතරක් අරගෙන යන්නට කලබල වෙන්න එපා. එහෙම ගියොත් ඔබට හෙට පොල් කන්න හම්බ වෙන්නේ පිලුණු වෙලා ඉවත දාන්නටයි සිද්ධ වෙන්නේ. ඒ නිසා ඔබට පොල් ඕනෑ වෙන්නේ හෙටනම් ඔබ පාවිච්චියට ගන්නෙ අන් අයගේ චෝදනාව ගැන කලබල නොවි ඔබ ලෙල්ලත් එක්ක කටුත් එක්ක අරගෙන යන්න ගිහිල්ලා ලෙලි ඉවත් කරන්න සුදුසු තැනදී ලෙලි ගලවලා ඉවත් කරන්න. කටු ඉවත් කරන්න සුදුසු තැනදී කටු ඉවත් කරන්න. එතෙක් එය තියාගන්න පොල් ටිකේ රැකවරණය සඳහා. එහෙමනම් පුද්ගලයා විමුක්තිය සඳහා තමයි මේ උත්සාහවත් වෙන්නේ. ඒ විමුක්තිය සඳහා යන තෙක් ඒ අපට මේ ජීවිතේම අරහත්ත්වයේ ලබන්නට ශක්තිය තියෙනවා නම් ඒක ශ්‍රේෂ්ඨයි. ඒ උරගාලා බලන එකත් හොඳයි. යමෙකුට හැඟෙනවා නම් මා තුල තව දුබලතා දුරු කර ගන්නට ඕනේ, ගුණාංග වඩවා ගන්නට ඕනේ. මේ ප්‍රතිපදාව තව කලක් මට පුහුණු වෙන්නට සිදු වෙනවයි කියලා Tamanට දැනෙනවා නම් ඒ ප්‍රතිපදාව නිමා වෙන තෙක් සමබරව අවශ්‍යතාවයන් සම්පාදනය කරගෙන පැවැත්ම සහ නැවැත්ම කියන දෙපසම සමබර කරගෙන මේ ගමන යන්නේ කොහොමද කියලා අපි નિවරදිව හඳුනා ගන්නට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සංසාරයේ නැමැති සාගරය තරණය කරන්න දහම පහුරක් කරගන්න. හැබැයි සයුර තරණය කළාට පස්සේ පහුර කරපින්නාගෙන යන්නට එපා. ඊට පස්සේ ඒක ඉවත දාලා නිදහස් වෙන්න. හැබැයි යම් කිසි කෙනෙක් මේ උපදේශය අරගෙන බුදුහාමුදුරෝ දේශනා කළේ පහුරවත් අල්ලගන්න එපා කියලා ඒ නිසා මට පහුරත් ඕනේ කියලා මෙගොඩ ගොඩේදීම පහුර වීසි කරලා දැම්මොත් ඒ පුද්ගලයාට එගොඩ යාම කෙසේ වෙතත් මෙගොඩම ලත වෙන්නටයි සිද්ධ වෙන්නේ ඒ නිසා මේ දහම් මග වැරදි විදිහට අර්ථකථනය නොකරගත යුතුයි. තෘෂ්ණාව, බන්ධනය, උපාදානය හොඳයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. පොල් ලෙලිත් කන්න, කටුත් කන්න කියලා බුදුහාමුදුරුවෝ අනුශාසනා කරන්නේ. හැබැයි යම් මොහොතක පොල් ප්‍රයෝජනයට ගන්න තෙක් අපට ලෙලි සහ කටු එහි සුරක්ෂිතභාවය සඳහා දැනගෙන පරිහරණය කරන්න පුළුවන්. එහෙම වුණොත් ලෙලි කටුයි නොකා අවශ්‍ය තැනදී පොල් ටික පරිහරණය කරන්න පුළුවන්. ඒ නිසා විමුක්තිය සඳහා යන ගමනේදී අපි වැඩි යුත්තේ මොනවාද? අපි දුරු කළ යුත්තේ මොනවාද කියලා හරියට හඳුනාගෙන පුහුණු කරනවා නම් එය ගිහි ජීවිතය තුල වුණත් ඒ පැවිදි ජීවිතය තුල වුණත් මනවින් ප්‍රගුණ කරන්නට පුළුවන් යන ගමන කෙබඳු ගමනක්ද කියලා තෝරා බේරාගෙන යනවා. ඒ නිසා යම් කිසි කෙනෙක් ගිහිව ජීවත් වෙලා ගිහි බන්ධනයට ඇතුළත් වෙලා අඹුසැමියන් හැටියට ජීවත් වෙන්නට සම්මුති ඇති කරගෙන ඉන්පසුව තීරණය කරනවා නම් මට බිරිඳ ඕනෙත් නැහැ සැමියා ඕනෙත් නැහැ මම විමුක්තිය සඳහා පැවිද්දෙක් වගේ කටයුතු කරනවා කියලා තීරණය කළොත් ඒ තැනත්තාට ගිහිකමත් නැහැ මහානකමත් නැහැ යම් කෙනෙක් පැවිදි වෙන්නට තීරණය කළා අනේ අපරාධය අපි නොදැනයි පැවිදි වුනේ අපට ගිහිව හිටියානම් කොච්චර සුවසේ ගත කරන්න තිබුණද අනිත් මිනිසුන් විඳින කම් සැපය අද අපට අහිමි වෙලානේ අපි හිරකරුවන් බවට පත් වෙලානේ ඇයි අපට විතරක් මේ සාපය කියලා එහෙම හිතමින් පැවිදි ජීවිතය ගත කරනවා නම් ඒ පැවිද්දාට ගිහිකමත් නැහැ පැවිදිකමත් නැහැ ඒ නිසා Taman ගත කරන්නේ ගිහි ජීවිතයක්ද Taman ගත කරන්නේ පැවිදි ජීවිතයක්ද ඒ ගත කරන ජීවිතයේ සමබරව විමුක්තිය තෙක් අරගෙන යන්නේ කොහොමද කියලා අපි හඳුනා ගන්න තමන් පැදගෙන යන්නේ රෝද දෙකේ වාහනයක්ද රෝද තුනේ වාහනයක්ද රෝද හතරේ වාහනයක්ද රෝද 10ක් 15ක් තියෙන වාහනයක්ද කියලා රියදුරාට අමතක වුණොත් තමනුත් අනතුරු කරගන්නවා අනුන්ටත් අනතුරු කරනවා රෝද දෙකේ වාහනේ අරගෙන යන හැටියට නෙමෙයි රෝද තුනේ වාහනේ ගෙන යා යුත්තේ. ඒ විදිහට නෙමෙයි රෝද හතරේ වාහනේ. රෝද 10ක් 15ක් තියෙන වාහන මේ ඔක්කොටම වඩා වෙනස් විදිහට පදවන්නට ඕන. ඒ නිසා Taman විමුක්තිය තෙක් යන්නට තෝරාගත්තු වාහනේ කෙබන්දක්ද එය Tamanටත් අනතුරු නොවි අනුන්ටත් අනතුරු නොවි සමබරව පදවන්නේ කොහොමද කියලා තෝරා ගන්නා තැනැත්තා ගිහි මඟ තෝරාගත්තත් පැවිදි මඟ තෝරාගත්තත් ඒබඳු තැනැත්තා විමුක්තිය තෙක් අකණ්ඩ ගමනක් යනවා. එනිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ගිහිව යන්නට තීරණය කරනවා නම් එහි ඇලීම බැඳීම පවතිනවා. ඒ ඇලීම බැඳීම නිසාම චිත්ත පීඩා පවතිනවා විරහ වේදනා පවතිනවා ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක්ඛය පවතිනවා මෙයත් හඳුනාගෙන නමුත් ඔවුනොවුන් පිළිබඳව හඳුනාගත්තු චරිත ඇසුරු කරන්නට පුළුවන් නම් අර විමුක්ති මඟ විනාශ වෙන්නට තියෙන ඉඩ අවම කරගෙන ඔවුනොවුන් පිළිබඳව අවබෝධයෙන් ගුණනුවණ වඩන්නට මං තනා ගන්නට පුළුවන්. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ එදත් මහ ජනතාවට දේශනා කළේ භික්ෂුන් වහන්සේලාට දේශනා කළේ යම් ගිහියෙක් කැමති වෙනවා නම් මේ බිරිඳම සසරෙහිත් ලැබිය යුතුයි මේ සැමියාම සසරෙහිත් ලැබිය යුතුයි කියලා හිතනවා නම් ඒ සිතුවිල්ල සඵල කරගන්නට ක්‍රමයක් තියෙනවායි කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. මේ දේශනාව කළේ බුදුරජාණන් වහන්සේගේ සමයෙහි වැඩ සිටිය ඊ타ම ආදර්ශ සම්පන්න ස්ත්‍රී පුරුෂ යුවලක් මුල් කරගෙන පින්නතුන් අහලා ඇති මීට පෙර දිනකක් ධර්ම දේශනාවකදී අපි සිහිපත් කළා නකුල මාතා නකුල පිතා කියන අඹු සැමි යුවල මුල් කරගෙනයි මේ දේශනාව කළේ. දිනක් බුදුරජාණන් වහන්සේ මේ නිවසට පිණුසිඟා වැඩිය මොහොතේ නකුල පිතා ඒ කියන්නේ ස්වාමි පුරුෂයා කියනවා ස්වාමීනි මම මේ මගේ බිරිඳ මේ නිවසට කැඳාගෙන ආපු දවසේ ඉඳලා ඇය කෙරෙහි මට මුල්ම අවස්ථාවේ යම් සෙනෙහසක් ආදරයක් ඇති වුණා නම් ස්වාමීනි මට අද වෙනතෙක් ඒ ආදරයේ සෙනෙහස මගේ මනසින් ගිලිහිලා නැහැ මට ඒව අප්‍රිය වෙලා නැහැ. ඒ වගේම ස්වාමීනි මම මේ බිරිඳ හැර අන්කාන්තාවක් මම සිහිනෙන්වත් අපේක්ෂා කරලා නැහැ. ස්වාමීනි මම කැමති මතු සසරෙහිත් මේ බිරිඳම මගේ බිරිඳ හැටියට ලබන්නට. නකුල මාතාව බුදුරජාණන් වහන්සේ වෙත පැමිණලා කියනවා ස්වාමීනි මගේ ස්වාමියා මා මේ නිවසට යම් දිනක කැඳවාගෙන ආවනම් එදා මේ සැමියා ගැන මගේ මනසේ සෙනෙහසක් ආදරයක් ඇති වුණා නම් අද දක්වා එහි වෙනසක් වුණේ නැහැ. මට කවදාවත් ඔහුව අප්‍රිය වෙලා නැහැ. මම සිහිනෙන්වත් වෙනත් සැමියෙක් පතලා නැහැ. ස්වාමීනි මම කැමති සසරෙදිත් මේ ස්වාමියාම මගේ ස්වාමියා හැටියට ලබන්න. බුදුරජාණන් වහන්සේ මේ වීතරාගී බව පිළිබඳව, තෘෂ්ණාව දුරු කිරීම පිළිබඳව බැඳීම් ලෙහා දැමීම පිළිබඳව නෛෂ්ක්‍රම්‍ය පිළිබඳව දේශනා කරන ශාස්ත්‍රූන් වහන්සේ ඉදිරියේ මේ අඹුසැමියන් ප්‍රකාශ කරන්නේ Taman සෙනෙහසින් සසරෙහි ඔවුනොවුන් දකින්නට මුණ ගැහෙන්නට කැමතියි කියලා. බුදුරජාණන් වහන්සේ ආශිර්වාද කරනවා ඔවුන් විශේෂ ගෞරව නාමයකින් හඳුන්වනවා පරම විශ්වාසිකා අඹුසැමියන් හැටියට පරම විශ්වාසයෙන් කටයුතු කරන අය. ආශිර්වාද කරලා බුදුහාමුදුරුව අනුශාසනා කරනවා ආකංකයි ආකංකේයුංචේ ගහපතයෝ උභෝ ජානිපතයෝ දිත්තේව ධම්මේ චේව සම්පාරායිකංච අඤ්ඤමඤ්ඤං පස්සෙතුම් ගෘහපතිවරුනි යම් කිසි කෙනෙක් කැමති වෙනවා නම් යම් කිසි බිරිඳක් යම් කිසි සැමියෙක් කැමති වෙනවා නම් මේ ලෝකයේදීත් අපි ඔවුනොවුන් දකිමින් බොහෝ කාලයක් ජීවත් වෙමු සසර ගමනේදීත් අපි ඔවුනොවුන් දකිමින් ජීවත් වෙමු. මේ පැතුම යමෙකුගේ තියෙනවා නම් ඒ ප්‍රාර්ථනාව සඵල කරගන්නට නම් ඒ දෙදෙනා සතුවම මෙන්න මේ ගුණාංග තියෙන්නට ඕන. මොනවද ඒ? සම සද්ධා, සම සීලා, සම චාගා, සම පඤ්ඤා. දෙදෙනාම සද්ධාවෙන් සම වෙන්නට ඕනේ, සීලයෙන් සම වෙන්නට ඕනේ, ත්‍යාගයෙන් සම වෙන්නට ඕනේ, ප්‍රඥාවෙන් සම වෙන්නට ඕනේ. මා මුලින්ම කිව්වනේ අම්මා තාත්තට සංග්‍රහ කරලා ණයෙන් නිදහස් වෙනවා නම් සංග්‍රහ කරන්න පුළුවන්නේ කුමකින්ද? සද්ධාවෙන්, සීලෙන්, ත්‍යාගයෙන්, ප්‍රඥාවෙන්. මේවා වඩවා ගන්නට උදව් කිරීම තුළ. බිරිඳ සහ සැමියා අතර අන්‍යෝන්‍ය අවබෝධයෙන් ඔවුනොවුන්ගේ පැවැත්ම බොහෝ කාලයක් දිගින් දිගට පවත්වාගෙන යන්නට ඕන නම් ඔවුනොවුන් වෙත සංග්‍රහ කරගත යුත්තේ ඔවුනොවුන් වෙත සමබව පවත්වා ගත යුත්තේ කුමක් පිළිබඳවද සද්ධාවෙන් සීලයෙන් ත්‍යාගයෙන් ප්‍රඥාවෙන් සද්ධාවෙන් සම වෙනවා කියලා කියන්නේ ඔවුනොවුන්ගේ විශ්වාසයන් සම වෙන්නට ඕන. ඒ කියන්නේ ආගමික විශ්වාසයන් පමණක් නෙවෙයි අන්‍ය විශ්වාසයන් පවා යම් ප්‍රමාණයකට සමබර වෙන්නට ඕන. එහෙම නොවුනොත් මුලදී නම් කියන්නට පුළුවන් අපට ආගම ප්‍රශ්නයක් නෙමෙයි අනිත් දේවල් ප්‍රශ්නයක් නෙමෙයි ඔවුන් ඔවුන් ගැන අවබෝධයෙන් කටයුතු කරනවා නම් එච්චරනේ අවශ්‍ය වෙන්නේ කියලා බොහෝ දෙනා තරුණ වියේදී ප්‍රකාශ කරනවා. ඒ ප්‍රකාශනයේ සත්‍ය වෙන්නට පුළුවන්. හැබැයි කලක් යනකොට මිනිසුන්ගේ මනස එක මට්ටමේම පවතින පැමිණෙන කරුණ මත වෙනස් වෙනවා. දූ දරුවන් ලැබෙනකොට දරුවා පල්ලියට යවනවද පන්සලට යවනවද කියන ගැටලුව ඔන්න මතුවෙනවා. ඒක ඔවුන්ට මතු නොවුනත් දෙපාර්ශ්වයේ මව්පියන් වැඩිහිටියන් විසින් මතු කරනවා. ඒ අභිභවා යන්නට උන්ට බැරි වෙනකොට එක්කෝ Tamanගේ මතයට ක්‍රියා කරලා මව්පියන් අහිමි කරගන්නට වෙනවා. එක්කෝ මව්පියන්ගේ මතයට කටයුතු කරලා බිරිඳ හෝ සැමියා සමග විරසක වෙන්නට වෙනවා. මේ ආකාරයෙන් ඔවුනොන් පශ්චාත්තාපයෙන් ගත කරන පෞල් ජීවිත අද සමාජයේ ඕනෑ තරම් තියෙනවා. ඊටාම කලාතුරකින් වෙන්නට පුළුවන් ඔවුනොවුන් ආගම් දෙකක වුණත් ඒ තම තමන්ගේ ආගම් පිළිබඳව එතරම් බන්ධනයක් නොවි දෙදෙනා තුල යම්කිසි සමාදහසක් ඇති කරගෙන කලාතුරකින් පවතින අයත් ඉන්නට පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ මෙහිදී දේශනා කරනවා එහෙම පවතින්නට පුළුවන් වෙන්නේ ආගමික වශයෙන් හෝ අන්න කරුණක් මත හෝ විශ්වාසයන් සමබර වුණොත් පමණයි බාහිර ධනය, සම්පත්, රූපය, ගේ දොර, ඉඩකඩම්, දැනුගත්කම්, උස්මිටිකම් මේ කොයිවා සම වුණත් ඒවා මත නෙවෙයි ජීවිතයක සතුට සොම්නස පවතින්නේ ඔවුනෝන්ගේ සිතුම් පැතුම් වල සමතුලිත භාවය මත. ඕනම ජීවිතයක මම ඒකයි මුලින් කිව්වේ අම්මා තාත්තා සහ දරුවන් අතර බිරිඳ සහ සැමියා අතර මිත්‍රයින් අතර ඥාතීන් අතර ගිහි පැවිද්දන් අතර මේ ද්‍රව්‍ය මත හුවමාරුවක් නෙවෙයි පවතින්නේ. ඔවුන් ඔවුන්ගේ මානසික වශයෙන් ඇතිවෙන හුවමාරුවක්. මේ හුවමාරුවේදී ගිහි ලෝකයේ තුල ඔවුන්ට තියෙන ලොකුම චිත්ත පීඩාව තමයි අනේකා Tamanගේ මතය ගරු කරන්න නැහැ කියන අනේකා Tamanගේ මතය ගරු කරන්නේ නැහැ කියන කාරණයම පෞල් ජීවිත දෙදරා යන්නට ප්‍රධාන හේතුවක්. වෙන කිසිම කාරණයක් අවශ්‍ය නැහැ. ඒ නිසා ඔවුන් ඔවුන්ගේ විශ්වාසයන් පිළිගැනීම සමබර නොවුනොත් එතන ගැටුම් මතුවෙනවා. එනිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ විශ්වාසය සම වෙන්න ඕනේ සද්ධාවෙන් සම වෙන්න ඕනේ. ඉතින් සම නැතිනම් සම නැතිනම් දෙදෙනාම උනන්දු වෙන්න ඕනේ එය සමබර කරගන්නට. ඊළඟට සීලයෙන් සම වෙනවා කියලා කියන්නේ හැදිච්ච කම් වලින්. පංච සීලයෙන්ම පමණක් නෙවෙයි. හැදිච්ච කම් වලින් සමාන වෙන්න ඕනේ. එහෙම නැති වුණොත් ඔවුනොවුන් අතර මත ගැටුම් ඇති වෙනවා. ඊළඟට ත්‍යාගයෙන් සම වෙනවයි කියලා කියන්නේ පරිත්‍යාගයේ කැපකිරීම. බිරිඳ කෙරෙහි සැමියා, සැමියා කෙරෙහි බිරිඳ, තමන්ගේ මව්පියන් කෙරෙහි වගේම අනෙකාගේ මව්පියන් කෙරෙහි, දරුවන් කෙරෙහි බිරිඳ කොහොමද සැමියා කොහොමද කැපකිරීම කරන්නේ? තමන් කරන ව්‍යාපාරය පිළිබඳ තමන්ගේ පෞල් ජීවිතයේ සමගි සම්පන්න භාවය ගැන දෙදෙනාටම යම් යම් දේ දරා ගන්නට යම් යම් ප්‍රමාණයක කැපකිරීමක් කරන්නට පුළුවන් වෙන්නට ඕනේ. ඒ ප්‍රමාණය මතයි ඔවුනොවුන් තුල සමභාවය සුහදශීලී බව සංවර්ධනය වෙනවා. එහෙම බැරි වුණොත් එතන ගැටුම් නිර්මාණය ප්‍රඥාවෙන් සම වෙනවයි කියලා කියන්නේ කරුණු නිවැරදිව වටහා ගන්නා ආකාරය හේතුව ඵලය කල යුත්ත නොකල යුත්ත ධර්මයේ අධර්මයේ කුසලයේ අකුසලයේ වෙන්කොට හඳුනා ගන්නා මානසික ශක්තිය මානසික ආලෝකය දෙදෙනාටම සමබරව තිබුණොත් දෙදෙනාම යම් කාරණයක් දිහා බලන්නේ එක වගේ දැක්මකින් එතන ගැටුම් ඇති වෙන්නට තියෙන ඉඩ කඩ අඩුයි ඒ නිසා ප්‍රඥාවෙන් අඩු නම් දෙදෙනාම අඩුවෙන් ඉන්නවා නම් ඒ දෙදෙනා අතර ගැටුමක් නැහැ. හැබැයි එහෙම ජීවිත බුදුහාමුදුරෝ දේශනා කරන්නේ මල තැනැත්තියක් මල තැනැත්තෙක් සමග එහෙම නැත්නම් പ്രേතෙක් പ്രേතියක් සමග ජීවත් වෙන්නා වගේ. ඒත් එකට ජීවත් වෙනවා. දෙදෙනා විරසක වෙන්නේ වෙනස් වෙන්නේ හැබැයි ගුණයන්ගෙන් හීනයි. ගුණයන්ගෙන් වැඩෙනකොට අනේකා වැඩෙනකොට අනේකාත් ඒ මට්ටමට වඩවා ගන්නට තරම් ඔවුන් ඔවුන් කාරුණික වෙන්නට ඕන. මම තරම් අනේකා වැඩිලා නැහැ කියලා ප්‍රතික්ෂේප කරන වෙනුවට ඔවුන් ඔවුන් කෙරෙහි යම්කිසි සෙනෙහසක් කරුණාවක් තියනවා නම් අනේකාත් ඒ මට්ටමට වඩවා ගන්නට හැකියතාක් උපක්‍රමශීලීව උත්සාහ කරන්න ඕන. මේ උත්සාහයේදී නිරන්තරයෙන් කියන කිය කියා කිය කියා බලහත්කාරකම් කරන එක නෙමෙයි. එහෙම කරන්ට ගියොත් අනේකාට දහම එපා වෙලා බුදුහාමුදුරුවෝ කියන වචනේ කියනකොට පවා ද්වේෂ කරන මට්ටමට සමහර පෞල් ජීවිතවල සමහර අයපත් වෙනවා. ඇයි කොච්චර හරි කියනවා කියනවා කියනවා එපා වෙනකම්ම කියනවා. ඒ නිසා අනේකාගේ සද්ධාව වඩන්න, සීලය වඩන්න, ත්‍යාගය වඩන්න, ප්‍රඥාව වඩන්න අකමැති දේ නැවත නැවත බලහත්කාරකමින් දෙන්න හදන එක නෙමෙයි. අනෙකාගේ සිතුම් පැතුම් වටහාගෙන අනෙකා ඉන්න මානසික තලය තේරුම් අරගෙන ඒතනත්තාට වටහා ගත යුතු ආකාරයෙන් දෙන්නට තරම් කාරුණික වෙන්න. බුදුහාමුදුරුවෝ ළඟට කිසා ගෞතමිය ආවේ Tamanගේ දරුවා සුවපත් කරලා දෙන්නට කියලා. අනිත් ඔක්කොම ඇයට ඇත්ත කිව්වා. මොකද්ද ඇත්ත? නැගණියනි මේ දරුවා මැරිලා ජීවත් කරන්න බෑ. ඒ වෙලාව ඒ තනත්තියට ඇත්ත ඕන වෙලාවක් නෙමෙයි. ඒ ඒ වෙලාව ඒ තනත්තියට සුවයක් ඕන වෙලාව. සහනයක් ඕන වෙලාව. ඒ නිසා ලෝකයේ සත්‍යම භාවිතා කරන තථාගතයන් වහන්සේ එතනදී සත්‍ය භාවිතා කළේ නැහැ. ඒ කියන්නේ බොරු කිව්වයි කියන එකද? නෑ බොරු කිව්වෙත් නෑ. ඇය අහපු ප්‍රශ්නෙට සහනශීලී පිළිතුරක් දුන්නා. නැගණියනි ඔබට අවශ්‍ය වෙන්නේ ඖෂධයක් නම් ඔබ නොමල ගේකින් අබ ටිකක් අරන් බුදුහාමුදුරුව පොරොන්දුනේ නැහැ අබ ටික ගෙනාවෙන් පස්සේ දරුවා සුවපත් කරලා දෙනවා කියලා. බුදුහාමුදුරුව පොරොන්දුනේ නැහැ නොමලගේකින් අබ ගෙනාවම මැරිච්ච මිනිස්සෙකුට ඒක ඖෂධයක් වෙනවා කියලා. මේ කිසිවක් නැහැ. ඇය අහපු ප්‍රශ්නෙට සහනශීලී පිළිතුරක් දුන්නා. එයින් සැනසුණා, එයින් සෑහීමටපත් වුණා. ඇය එය සොයන්නට වෙහෙසුණා. එතනදී ඇයට යථාර්ථය වැටහුණා. බුදුහාමුදුරුව වෙත පැමිණුණේ වසර ගණනක් දහම් අහලා පොතපත කියවලා භාවනා කරලා ලබනවට වඩා ගැඹුරු අවබෝධයක් ජීවිතය ගැන ඇති කරගෙන ඒ මඟ පෙන්වීම තුළින් අන්න එහෙමයි දුබල කෙනෙක් යථා තත්ත්වයට පමුණුවන්නට ප්‍රඥාවෙන් වඩන්නට සද්ධාවෙන් වඩන්නට ත්‍යාගයෙන් වඩන්නට සීලයෙන් වඩන්නට අපි මේ තැනත්තා ඉන්න මානසික මට්ටම හඳුනාගෙන කාරුණික වේ තැනත්තාට අනුග්‍රහ කළ යුතුයි එහෙම නැතුව මම දැනගෙන ඉන්නේ උඹත් දැනගන්නට ඕනේ කියලා බලපෑම් කරපු පමණට එතන ගැටුමක් විතරයි ඇති වෙන්නේ වෙහෙසක් පමණයි ඇති වෙන්නේ අප්‍රිය භාවයක් විතරයි ඇති වෙන්නේ සුහදශීලීත්වයක් ගොඩනගෙන්නේ නැහැ ඒ නිසා මේ කරුණු තුලින් අනේකා සංවර්ධනය කරන්නට උත්සාහවත් වෙද්දී මව්පියන් පිළිබඳවත් මෙහෙමයි දරුවන්ට දරුවෝ මව්පියෝ තුල සද්ධාව ඇති කරන්න කියලා ත්‍යාගය ඇති කරන්න කියලා ප්‍රඥාව ඇති කරන්න කියලා බලහත්කාරයෙන් බණ අහන්න සලස්සලා බලහත්කාරයෙන් දන් දෙන්න සලස්සලා හරියන්නේ නැහැ. ඒ මව්පියෝ දැනට ඉන්න මානසික ස්වභාවය තේරුම් ගන්න. එහෙම නොවුනොත් කොච්චර හොඳ වැඩ කරවන්න හැදුවත් ඒ මව්පියන්ට දරුවන් අප්‍රිය වෙන්නට පුළුවන්. එපා වෙන්නට පුළුවන්. තමන්ගේ සිතුම් පැතුම් වලට බලපෑම් කරනවට මේ ලෝකයේ කිසිම කෙනෙක් කැමති නැහැ පින්නතුනි. ඒ නිසා තව කෙනෙක් අපට සකසන්නට ඕන නම් ගොඩ ගන්නට ඕන නම් අත්‍යවශ්‍යම කාරණේ තමයි ඒ තනත්තා හෝ තනත්තියගේ මනෝභාවයන් තේරුම් අරගෙන ඉන්න තන තේරුම් අරගෙන අපට පුළුවන් වෙන්න ඕනේ මනසින් එතනට සමීප වෙන්නට. අන්න ඊට පස්සේ අපට දෑතින් ඒ තනත්තා රැකගෙන අපි යන ගමන් මඟ පරිස්සමින් ගොඩනගා ගන්නට කැඳවාගෙන යන්නට පුළුවන් වෙනවා. ඒ නිසා බිරිඳ පිළිබඳව වුණත් සැමියා පිළිබඳව අම්මා තාත්තා පිළිබඳව පමණක් නෙමෙයි දූ දරුවන් පිළිබඳව වුණත් කෙනෙකුට මේ න්‍යාය භාවිතා කරන්න වෙනවා. එහෙම නොවුනොත් මව්පියන් සහ දරුවන් අතර පවා ගැටුම් ඇති වෙනවා. මෙහෙම කියනකොට පින්නතුන්ට හිතෙන්න පුළුවන් අතීත කාලේ ඉතින් ඔහොම අඹු සැමියෝ හිටියට අද මේ සංකීර්ණ ලෝකේ මේ කාමයෙන් පිරිපුන් ලෝකේ මේ නොයෙකුත් තාක්ෂණික උපකරණ විද්‍යාවන් දියුණු වෙලා තියෙන මේ ලෝකයේ සිහිනකින්වත් වෙනත් බිරිඳක් වෙනත් සැමියෙක් නොපතා ඉන්න අඹු සැමියන් හොයන්නට පුළුවන් වෙයිද? එහෙමත් කෙනෙකුට සැක හිතෙන්නට පුළුවන් මෙහෙම අහනකොට. නෑ පින්නතුනේ අදටත් එබඳු අඹු සැමියන් මේ ලෝකේ ජීවත් වෙනවා. එහෙම කියන්නේ අන් කාරණයක් නිසා නෙවෙයි මේ මෑතකදී අපි අසුරු කරන තරුණ මහත්මයෙක් අපි සමග කියපු කාරණයක් අහලා ඇත්තටම අපට සිහිපත් වුණා එදා බුදුහාමුදුරුවන්ගේ කාලේ බුදුහාමුදුරුවෝ ඉදිරියේ මේ නකුල මාතාව නකුල පිතා දෙදෙනා බුදුහාමුදුරුවෝ සමග මේ කියාපු කාරණය. ඒ තරුණයා අපි සමග කියනවා හාමුදුරුවනේ මගේ බිරිඳ මම විවාහ කරගත්තු දවසේ ඉඳලා මට කවදාවත් වෙනත් කාන්තාවක් ඕන තරම් ලස්සන කාන්තාව දැකලා තියෙනවා. ඕන තරම් හැඩ වැඩ තියෙන කාන්තාව දැකලා තියෙනවා. ඕන තරම් සිත්ද ගන්නා කාන්තාව දැකලා තියෙනවා. ඒ දැකපුවාම හොඳයි ලස්සනයි සිත් ගන්නා සුළුයි කියලාත් හිතලා තියෙනවා. හැබැයි හාමුදුරනේ මට කවමදාකවත් හිතිලා නැහැ. මගේ නෝනට වඩා නම් මේ තැනැත්තිය හොඳයි කියලා මට කවදාවත් හිතිලා නැහැ. මගේ නෝනා නැතුව මට මේ කාන්තාව බිරිඳ කරගත්තා නම් හොඳයි කියලා මට කවමදාකවත් හිතිලා නැහැ. ඒක හරි පුදුමයි හාමුදුරනේ මටමත් හිතා ගන්නට බෑ ඇයි මට එහෙම නොහිතෙන්නේ කියලා. ලෝකය මේ තරම් දකින අසන එතුමා සාමාන්‍ය සැඟවුණු ජීවිතයක් ගත කරන කෙනෙකුත් නෙමෙයි ඊටාම සමාජශීලී ජීවිතයක් ගත කරන මේ මාධ්‍ය ක්ෂේත්‍රය ඇසුරු කරගෙන ජීවත් වෙන කෙනෙක්. ඒ බඳු ජීවිතයක් ගත කරන කෙනෙකුට ඕනෑ තරම් ඒ බඳු අවස්ථා හමු වෙනවා. ඒ හැම වුණත් එතුමා කියනවා මට කවමදාකවත් එහෙම සිතුවිල්ලක් ඇති වෙලා නැහැ. ඒ වගේම ඔහුම කියනවා මගේ නෝනත් මේ කතාවම මාත් එක්ක බොහෝ වාරවල කියලා තියෙනවා. ඕනතරම් කඩවසම් පුරුෂයෝ ඕනතරම් ලස්සන පුරුෂයෝ දැකලා තියෙනවා. හැබැයි ඒ කවමදාකවත් මගේ මහත්තයාට වඩා ඒ පුරුෂයා හොඳයි කියලා මට හිතිලා නැහැ. එහෙමනම් තරුණ ජීවිත ගත කරන අද අද යුගයේ මිනිසුන් අතරත් මේ බඳු සත්පුරුෂයෝ කලාතුරකින් ඉන්නවා. ඒ නිසා කෙනෙකුට ඕන නම් අවංකව ඒ බඳු සාර්ථක විවාහ ජීවිත ගත කරන්නට පුළුවන්. ඒ බඳු අයට දෙවියන්ගේ ආශිර්වාදය වගේම රත්නත්‍රය ආශිර්වාදයක් නිරන්තරයෙන් ලැබෙනවා පිනතුනේ. ඒ ලැබෙන්නේ තෘෂ්ණාව පොදිගසන්නට නෙමෙයි, බන්ධනය පවත්වන්නට නෙමෙයි, ඇලි ඇලි බැඳි බැඳි ගිලි ගිලි වෙනසෙන්නට නෙමෙයි ඔවුනෝන් පිළිබඳව අවබෝධ කරගෙන තමන් යන ගමන් මඟ තමන් තෝරාගත්තු පිළිවෙත තමන් තෝරාගත්තු වාහනය තමන්ටත් අනුන්ටත් අනතුරු නොවි පදවන්නට එවන් අයයි සමත් ඒ නිසායි බුදුරජාණන් වහන්සේ ආශිර්වාද කළේ නකුල මාතා නකුල පිතා දෙදෙනාට ඔවුන්ට කැමතිනම් මේ தત્ත්වය දිගින් දිගට පවත්වා ගන්නට පුළුවන් කියලා. මෙතෙන්ද විශේෂ කාරණයක් බුදුහාමුදුරෝ දේශනා කරනවා දිත්තේ චේව ධම්මේ අඤ්ඤමඤ්ඤම් පස්සිතුම්. ඒ කියන්නේ මේ ලෝක වශයෙන්ොත් ඔවුනොවුන් දකිමින් ජීවත් වෙන්න කැමති නම්. ඇයි එහෙම කියන්නේ? දැන් මතු භවයේ නම් හමු වෙන්නට කැමති නම් මෙහෙම කරන්න කියන එක හරි. මේ ජීවිතේමත් ඔවුනොවුන් දකිමින් ජීවත් වෙන්නට කැමති නම් මේ ಗುಣ තියෙන්නට ඕනේ. ඇයිද එහෙම කියන්නේ? මේ සද්ධාවෙන් සීලෙන් ත්‍යාගයෙන් ප්‍රඥාවෙන් සම වුණේ නැත්නම් මේ ජීවිතෙත් වැඩි කාලයක් වුණොන්ට දැක දැක ඉන්න හම්බ වෙන්නේ නැ විරසක වෙලා වෙනස් වෙලා යන. ඒ නිසා Taman ආරම්භ කරපු අමුසැමි ජීවිතය තුල බොහෝ කාලයක් මේ ජීවිතේ වුණොන් දකිමින් ජීවත් වෙන්නට ඕන. වුණොන් කෙරෙහි සෙනෙහසින් ජීවත් වෙන්නට ඕන නම් මේ ජීවිතයත් රැක ගන්නට ඕන නම් මේ ධර්මතා පහ මේ ධර්මතා හතර ඒ දෙදෙනා තුලම සංවර්ධනය කරගන්න ඕනේ. අඹුසැමියන් සම්බන්ධව පමණක් නෙවෙයි පින්නතුනේ යම් කෙනෙක් කල්පනා කරනවා නම් මේ මව මේ පියා නිවන් දකින්නතෙක් මම මව පියා හැටියට තෝරාගෙන යනවා. යම් කෙනෙක් තීරණය කරනවා නම් මේ දරුවන් නිවන් දකින තෙක් අපේ දරුවන් හැටියට අපි කැඳවාගෙන යනවා. මෙසේ කල්පනා කරනවා නම් ඒ මව්පියන් සහ දරුවන් අතරත් මෙන්න මේ කියන සද්ධාවෙන්, සීලයෙන්, ත්‍යාගයෙන්, ප්‍රඥාවෙන් සමාන භාවය තියනවා නම් ඒ එසේ සිදු කරන්නට පුළුවන්. ඒ නිසා මව්පියන් හැටියට දරුවන් හැටියටත් බිරිඳ සහ සැමියා හැටියටත් අන් අය හැටියටත් අපි බොහෝ වර මේ ලෝකයේ තුල එකතු වෙනවා මුණ ගැහෙනවා නමුත් ඒ එකතු වීම අර්ථ සම්පන්න එකතු වීමක් වෙන්නට නම් මේ ගුණාංග වලින් සමභාවය ගොඩනගා ගන්න ඕන. ඕවා සම නොවුනත් එකතු වෙන අවස්ථා ඕන තරම් තියෙනවා. පෙර භවයේ ඇසුරු කළා නම් ඊළඟ භවයේ ඒ ඇසුර නිසා ඒ ඇබ්බැහිය නිසා දුටු සැනින් විවාහයට යෝජනා කරලා බන්ධනය කරගන්න පුළුවන්. හැබැයි ගුණාත්මක වශයෙන් ගැළපීමක් නැත්නම් මෙදා විඳින්නාseම එදාටත් විඳවන්නට සිද්ධ වෙනවා. එනිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දෙපසම විඳවන්නේ නැතිව සැනසීමෙන් ಗುಣධම් වඩන්නට නම් මේ සුදුසුකම් ඇති කරගත යුතු බව. මේ විදිහට යම් කිසි කෙනෙක් ಗುಣ නුවණින් වැඩෙන වැඩෙමින් ඒ ආකාරයේ පැතුමක් ප්‍රාර්ථනා කරනවා නම් එහි ඇති වරදක් නැහැ. හැබැයි ಗುಣනුවණ නැතිව බඳු පැතුමක් පතනවා නම් බොහෝ අනතුරු වලට එයම හේතුවක් වෙන්නට පුළුවන්. ඒ කියන්නේ සද්ධා සීල ත්‍යාග ප්‍රඥා කියන ගුණාංග වඩවන්නෙත් නැතුව ඒවයින් සමභාවයකුත් නැතුව යම් කිසි කෙනෙක් ප්‍රාර්ථනා කරනවා මේ බිරිඳම මට ලැබිය යුතුයි මේ සැමියාම ලැබිය යුතුයි කියලා තෘෂ්ණා මූලිකව ප්‍රාර්ථනා කරනවා බන්ධණයම මුල් කරගෙන ප්‍රාර්ථනා කරනවා ගුණය මුල් කරගෙන නෙමෙයි එහෙම ප්‍රාර්ථනා කළාම අපි හිතමු බැරි වෙලා හරි ඒතනත්තා හෝ ඒතනත්තිය තිරිසන් භවයක උපන්නොත් එක්ක Tamanටත් එතනට යන්න වෙනවා එහෙම නැත්නම් manuss ලෝකයට වෙලා අනේකා එතනින් ගිලිහිලා එනකම් බලන් ඉන්නට සිද්ධ එක්කෝ එක්කෙනෙක් දෙව්ලෝ උපදිනවා අනේකා මනුලෝ උපදිනවා. දෙව්ලෝ උපදිච්ච කෙනාට ඉතින් ගැටලුවක් නැහැ. එහි සිතූ පැතූ සම්පත් පහළ වෙන නිසා මනුලෝ ඉපදිච්ච කෙනාට අර තැනත්තා දෙව්ලෝයින් චුත වෙලා එනකම් මෙහෙට වෙලා තනිකඩව හූල්ල හූල්ල බලාගෙන ඉන්නට සිද්ධ වෙන්නට පුළුවන්. එහෙම ගැටලුමක් වෙන්නේ මොකක් නිසාද? තෘෂ්ණාව මුල් කරගෙන ප්‍රාර්ථනා කරනවා. හැබැයි දෙදෙනා සද්ධාවෙන්, සීලෙන්, ත්‍යාගයෙන්, ප්‍රඥාවෙන් සමාන නැහැ. සමාන නම් දෙදෙනාම එකම තැනකට යනවා. දුබල නම් ත්‍රිසං ආදී ආත්ම භාවයක උපන්නත් දෙදෙනාම උපදිනවා දුබල නම්. ප්‍රබල නම් එහෙම දුගතියට ඇද වැටෙන්නේ නැතිව manuss ලෝකයේ දිව්‍ය ලෝකයේ වැනි ආත්ම භාවවලත් දෙදෙනාටම උපදින්නට පුළුවන්. එනිසායි මේ කරුණවල තියෙන වැදගත්කම ඒකයි. ඒකයි මා මුලින්ම කිව්වේ මේක නිකම්ම නිකම් මේ බන්ධනය පවත්වන්නට තෘෂ්ණාවෙන් කරන පැතුමක් පමණක් නොවිය යුතුයි. අවබෝධයෙන් කරන ප්‍රාර්ථනාවක් විය යුතුයි. අවබෝධයෙන් හඳුනාගෙන යන ගමන් මගක් විය යුතුයි. මේ ස්වභාවය පින්නතුනේ ලෞකික ජීවිතේ පවත්වන්නට විතරක් නෙමෙයි මා මුලින් සඳහන් කළා වගේ විමුක්ති සාධනය සඳහා යන ගමනේදී කෙනෙක් පැවිදි වෙලා ගියා වුණත් කෙනෙක් අන් ආකාරයකින් අනගාരികව ගියා වුණත් නිවන් දකින්නට යන ගමනේදීත් හඳුනාගත් චරිත ඇසුරු කිරීම කෙනෙකුට වැදගත් වෙනවා. උදාහරණයක් හැටියට කිව්වොත් යම් ශාසනයක Taman නිවන් අවබෝධ කරන්නට අපේක්ෂා කරනවා නම් ඒ සසුන පිළිබඳව වැටහීමක් ඇතුව ඒ සසුනේහි බෝසත්වරුන් ඇසුරු කරමින් යනවා නම් ඒ ගමන ඔවුනොවුන් දැන හඳුනාගෙන යන ගමනක් විය යුතුයි. එහෙම නැතුව බෝසත් බෝසත් කියන ප්‍රමාණයට ප්‍රාර්ථනා කරමින් බෝසත් බෝසත් කියන පමණට අපිත් එහි බැඳෙමින් අවිචාරවත්ව යනවා එතන ටිකක් අනතුරුදායක ගමනක් සිද්ධ තව කෙනෙක් කල්පනා කරනවා ඉතින් එහෙම අනතුරුදායක මගක් තෝරා ගන්නවට වැඩිය හොඳයි මම තනියම යනවා මේ ශාසනය හෝ ඊළඟ ශාසනය හෝ කොතනක හරි ඉඩ ලැබිච්ච තැනකදී විමුක්තිය සලසා ගන්නවා. එහෙම කෙනෙක් ප්‍රාර්ථනා කරනවා නම් වරදක් නෑ. හැබැයි එතනත් Tamanට තනියෙනුයි වැඩෙන්නට වෙන්නේ සහායට කෙනෙක් නැහැ. රැක ගන්නට කෙනෙක් නැහැ. බෝසතාණන් වහන්සේගේ චරිත කතා පිළිබඳව කියවලා බලනකොට ජාතක කතාවල බොහෝ තැන කියවෙනවා Taman එකට ඇසුරු කරන පිරිස Tamanගේ සසුන වෙත යන පිරිස අනතුරෙහි වැටෙන්නට යන බොහෝ තැන බෝසතාණන් වහන්සේ ඉදිරිපත් වෙලා රැකගන්නවා විපත් කරගන්නට යන තැන, පව්කම් කරගන්නට යන තැන, අගාධයට වැටෙන්නට යන තැන බෝසතාණන් වහන්සේ දිවි පරදුවට තබා රැකගෙන ඒ අය ආරක්ෂා කරගෙන පෝෂණය කරගෙන කැඳවාගෙන යනවා. ඉතින් තමන් තනියම යනවා නම් ඒ බඳු රැකවරණයක් තමන්ට ලැබෙයි කියලා හිතන්නට බෑ. ලැබෙන දේ උදව් කරගෙන තමන්ට පෝෂණය පිණිස රැකවරණය පිණිස යොදා ගන්නට පුළුවන් නම් තනිවම යන්නටත් කෙනෙකුට පුළුවන්. හැබැයි අර විදිහට කෙනෙක් සමග සම්මුතියක් ඇති කරගෙන බැඳීමක් ඇති කරගෙන යනවා ඒ ගමන පිළිබඳවත් හොඳ අවබෝධයක් ඇතුව යන්නට ඕනේ නැත්නම් අවිචාරවත්ව මමත් බුදු වෙනවා මමත් බුදු වෙනවා කියලා ප්‍රාර්ථනා කරන කෙනෙක් පස්සෙන් ගියොත් ඒත් අර වගේම අනතුරක් වෙන්නට පුළුවන් ඒකයි මම කිව්වේ මේ ලෞකික වශයෙන් අපි කුමක් තෝරාගත්තත් මෙය ඒකාන්තික හොඳයි ඒකාන්තික නරකයි කියලා අපට ගොඩවල් වලට වෙන් කරන්නට පුළුවන් කමක් නැහැ මේ ලෝකයට අයත් සෑම දෙයක් තුලම එය ඇසුරු කරන පරිහරණය කරන ස්වභාවය මත ඕනනම් හොඳ කරගන්නත් පුළුවන් ඕනනම් නරක කරගන්නත් පුළුවන් අඹුසැමියන් හට හැටියට එකට එකතු වෙලා යන්නේකින් යහපතක් කරගන්නටත් පුළුවන් ඕනනම් විනාශයක් කරගන්නටත් පුළුවන්. වෙන් වෙලා යන්නේකින් යහපතක් කරගන්නටත් පුළුවන් විනාශයක් කරගන්නටත් පුළුවන්. එතකොට බෝසත්වරු සහ අවශේෂ පැතුම් ඇති අය හැටියට එකට යනකොට යහපතක් කරගන්නටත් පුළුවන් අනවබෝධයෙන් පරිහරණය කළොත් විනාශ කරගන්නටත් පුළුවන්. කවුරුත් ඕනේ නැහැ මම විමුක්තිය සඳහා තනිව යනවා කියන ගමන් මගේදී ඕනනම් යහපතක් කරගන්නත් පුළුවන් විනාශයක් කරගන්නත් පුළුවන් මේ සියල්ල විනිශ්චය වෙන්නේ කුමක් මතද බාහිර සාධක මත නොවේ ඒ ලැබෙන සාධක අපි පරිහරණය කරන්නේ මොන පදනම මතද මොන විදිහේ අවබෝධයක් මතද කියන කාරණේ මතයි මේ හැම දෙයකම යහපත යහපත විනිශ්චය වෙන්නේ ඒ නිසා අපි තේරුම් ගන්නට ඕනේ අපි හඳුනා ගන්නට ඕනේ අපි විමුක්තිය සඳහා දිගු ඉලක්කයක් ඇතුව යනවා ඒක දිගු ඉලක්කයක් කියලා මා අදහස් කළේ සාංශාරික වශයෙන් දිගු ඉලක්කයක් නමුත් ඒක මේ භවයේ වෙන්නටත් පුළුවන් ඒ දිග ගමනේ අපි බොහෝ දුර මේ වෙනකොට ඇවිත් තියෙනවා ඒ නිසා එහි නිමාව මේ භවයේ වෙන්නත් පුළුවන් ඊළඟ භවයේ වෙන්නත් පුළුවන් නමුත් කාලය පිළිබඳව අපට ගණනය කරන්න ශක්තිය නැතිනම් ඒ පිළිබඳව පොරාල්ලන එක නෙමෙයි කරන්න ඕනැත්තේ මේ කය නිමා වෙන්නට ඉස්සෙල්ලා මේ භවය නිමා වෙන්නට ඉස්සෙල්ලා කියලා සම්මුතිය ඇති කරගෙන ඒකත් එක්කලා කලබල ඇති කරගන්න එක නෙමෙයි කළ යුත්තේ අදාළ සාධක සම්පාදනය කිරීම. ඒ අදාළ සාධක සම්පාදනය වෙනවා නම් ඒක මේ භවයේ හරි මතු භවයේ හරි කවදා හරි අනිවාර්යෙන් සිද්ධ වෙනවා. ඒ නිසා වඩා වැදගත් වෙන්නේ කාලවකවානු තීරණය කරගෙන සම්මත කර ගැනීමවත් අහවලාමය අහවලාමය කියලා පුද්ගලයන් නිර්ණය කරගෙන තෘෂ්ණා බන්ධනයක් ඇති කර ගැනීමවත් නෙවෙයි පින්නතුනි අවශ්‍ය වෙන්නේ විමුක්තිය සඳහා යන ගමනේදී ඒ ගමන් මග Taman ගිහිවද යන්නේ පැවිදිවද ඒ යන මග වඩා ශක්ති සම්පන්නව යා හැක්කේ මොන විදිහේ සාධක මතද අන්න ඒ සාධක ටික හරියට හඳුනාගෙන පුහුණු කරන්න ඕන. ගිහියෙක් වශයෙන් යනවා තමන් හඳුනාගත්තු බිරිඳ, තමන් හඳුනාගත්තු දරුවන්, තමන් හඳුනාගත්තු මව්පියන් ඇතුව යන්නේක පහසුවක් වෙනවා අවබෝධයෙන් යනවා ගිහිව යනකොට තමන් සසරේ ඇසුරු කරපු අය ලෙහා දමමින් ලෙහා දමමින් හැකිතා තමන්ගේ නිදහස හදාගෙන යන්නේක වැදගත් වෙනවා.